ධර්මානුශාසනාව කරුණ පිණිනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමි පාණන් වහන්සේ විසිනි. Thank you. සත්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදංකා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අත්තානං තේතියං ජඤ්ඤාරක්ඛේයං සුරක්ඛිතං ඉන්නමඤ්ඤතරං යාමං පටිජං දෙය්‍ය පන්නිතෝ පුත්‍රයයි බෝධිරාජ කුමාරයා. රාජ්‍ය කෙනේ බකුදනවලේ. නගරයේ සුසුමාරගිර නගරයේ. විශාල මාළිගාවක් දාඨනීය මාළිගාවක් එතුමා ගොඩ නැගුවා. කෝකනද ප්‍රාසාදේ. ඈතට තේන්නේ අමතකලාගෙන ඉන්න කුරුල් රාජ්‍යයක් වගේ. මාළිගාවේ ජනගෙන දවසේ බුදුපාමොක් සංගරුවන වැඩමවා මහා දානයක් දුන්නා. දෙපා ගෝලා සෝනකන පිට මාර්ගාට පිටර දොරටුව දක්වා කිමිල්ලක් තිබුණා. මේ රාජකුමාර රාජකුමාරේ නම පිටාගෙන මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ විවාහ කරන්න කිව්වා. උන්වහන්සේ ආරාධනා කරන්න ඇතැයි මාර්ගාවට ඇතුණන් පස්සේ රැඳලා අසාන්තිතියයි ස්වාමීනි මේ තීරණයෙන් වැඩි නැත්තේ. කාර්ය කුමාරයෝ මෙහිතුවා මේකට ධර්ම සම්පන්න ලැබෙනවා නම් මේ කියන දුරින් වයි ඒ නිසා මන්ත්‍රයේ උඩින් හැදෙන්නේ ගාලදී භවතා නෑ රයි ස්වාමීන් වහන්සේ සම්පන්නයක්ද මම මෙච්චර පින් කරනවා මම මේ පරිශේලා දෙනවා මම දතරාගාමී කරනවා රාජික නයිමට සම්පන්නයක්ද ඉතින් කතා ඒකෙ විස්තර කළා පූර්ව ජාතියක කොහොමද ආතියේ පූර්ව ජාතියක මේ දේ අනුසංයයන් වශයෙන් සිටෙද්දී නවන ගලදාමියන්දී නැව කඩුණා. ඥානිකාරි දෙකක් ආ ආදානේ මේ දෙන්න පීඩලා දූපතකට ගොඩුණා. මනුෂ්‍ය වාදයන් නැති මේ දූපතේ බොහෝම පක්ෂීන වාසය කළා. කාණ්ඩ බණ්ඩයක් නැති නිසා දීකානන් දණ්ඩක් අදාගෙන ඉහළලයක් ගහලා ඈදාවර මේ දූපත දෙනා අර කුරුල්ලන්ගේ බිඳුවට පුච්චගෙන ගියා. සත්‍යෙන් කුරුළු පැටවුම් මරාගෙන ගියා. සත්‍ය ලොකු කුරුල්ලනොත් මරාගෙන කෑවා ජීවිතාන්තේ දක්වා මේක තමයි දෙන්නගේ ජීවනෝපාය. දැක්යාවක් සතුන් දීලා බණ ඇසුවා. බණ දෙන ධාමයට ආරාධනා කළා. මුළු ජනපද වාසීන් එක්කාට වෙලා විශාල මණ්ඩපයක් ඉදි කරලා රාත්‍රියේ නිදිමරාගෙන දාන කටයුතු සංවිධානය කළා. පසුදා උදෑසන බුදුබාමක් සහරුවන වැඩම කරලා මහා දානය පිළිදැම්වා. සංවාක්‍යයන් වහන්සේ කීතක් කියනවානේ ධර්මවල දෙන අනුමෙනි දේශනා කරන එදා නෑ දේශනා කරේ නැගිට්ටා. ටිකක් උනා. 20000ක් සංඛ්‍යා දැන් මේ දායක පිළිසෙට එහෙම කියන්න ඇති වුණා. සරලව ගන්නවා කරේ චිත්තිනා ගැනීම නේද රාජ්‍යයේ අපාගේ අකතදයක් සිදුනා දෝ එලයිලා කුණාලන් සමාව ගනිමු කියලා යල්ලෝම පත්කින් කිය. ලක්ෂ සංඛ්‍යාත සේනාවක් කිය. බුද්ධ ප්‍රමුඛ ඉස්හාහක් සංගය. මගද ක්ෂේත්‍රයටපත් වුණා. මාතුල කියා විශාල උත්සාහයක් තියෙනවා ඒක වෙන්නේ නැගරජේ බලා තථාගතයන් වහන්සේ බද්දපාණියන්ට වාඩි වුණා. කලකින්ද බේලි බේලි තේරුණ ගාඩේට පසුපස වාඩි වුණා. ජනපද වාසියේ සැලවක් පිළිච්ච ඉස්සරහින් ගිහිල්ලා රජ නමස්කාරයෙන් ඉතිරියෙන් වාඩි වුණා. ආපුරා දෙවි දේවතාවෝ ඇතුණා. සුදුසු පාද සුදු ගියන් වැද්දවාගේ සුදු බලාකුළු ඇහෙන එවන ඇතුණා. මුළුමහත් ප්‍රදේශයේ කාන්ත පමණින් සාධුවාකපත් වුණා. ඉතින් මේ සරුවක් ගන්නවාට බොහෝ වැඩලා වේදනාවක් ඇතුවා. මේ වේදනාව කාලේ වික්ෂුන් වහන්සේලාම 20000ක් දෙනා මහරහත් වුණා. තව බෞද්ධයන් අතර, මිනිස්යන් අතර, දෙවියන් අතර අසමාන පිළිදක් මඟපර නිවන් ලැබුවා. මේ දේශනාව සඳහා එන්නේ ගාථාවේ තියෙන අදහස් දෙකයි. අත්තරේපා වික්‍රේ දිහලච්ඡ අත්තරණ අනන්‍ය තරණ ධම්ම දීපා ධම්ම සරණ අනඤ්‍ය සරණ මෙන්න මාතෘකාව. කුමරේ සීතාන දැන ඒකට අර්ථ තමයි මගේ පියාට බුදු දෙන. උකුස්සා කියවා මම අතරින්දී මෙතන ඉන්න. ඔබේ පියාට පිටමේදීවත් ඔබ නිදහසක් නැති බව බලන්න පුළුවන් කියලා අදහැරියා. දැන් මේ ගේ කුල්ලා කියලා ගුරුන් ගුරුන් කුල්ලා කියනවනේ ගුරුන් කුල්ලා කියලා අර සීතාන ඊ කණයක් උඩ වාඩි වෙලා මේ උකුස්සාට අභියෝගයක් දැන් ඉතින් වඩා පුළුවන් නම් එන්නයි මම අල්ලන්නේ. උකුසා අහසේ තුන් අතර තලයක් කවුන් ගහලා ඒකින් ඊතල වේගෙන් ගත්තා මේ ගුවන් කොල්ල දැනගා. ගුවන් කොල්ල ඉන්නේ ඉතිය දැන් ඉතාලම කණේකයි කියලා සමේ දෙනකොට ඊතලේ අත්තර දෙන්න ගත්තා. උකුසා වේගය සරා ගන්න දරුවෝ Padre, උපදෙස් ලබා ගන්න උය කියලා දෙන්න මම ඔක්කොම සේවා කරන්න. උයනේ කියන පැවිදි වුණා ධ්‍යාන ලැබුවා. තවත් අතරින් අර සක්වල අතුරු දහම් වුණා මේ පුත්‍ර රජතුමාලගේ උපදෙස් ලබාගෙන සක්විතවත් වුණා සක්විත රජ වුණා. ඒ රාජිනෝත් භාර්යාව ගැනීම අර පියා වගේම පැවිදි වෙලා බබලෝකියා. මේ රාජ පරම්පරා හතක්ම ඔය විදිහට බබලෝම කියන ආකාරයෙන් පැවිදි වෙලා. අතේ රාජකුමාරයා එයා දැඟුණාට පස්සේ සක්මෝල අකුණු ගාමනාට පස්සේ ගියේ නෑ පියාගේ තොරතුරු අහන්න උපදෙස් ලබන්න ගියේ නෑ. එයා ඉතින් ගෙවනවලා බබලෝ ගියා. ඒ කුමාරයා කලින් හේකලත්තේ නීතිරීති පළවාගෙන කාටි කළා. මේ චිත්තෝනේ සම්පිතරාජේ බැරි වුණා. නගර වැසියෝ උපදෙස් දුන්නා අපි සම්පිතරාජ කියලා දෙන්න සමන්නාසේ සම්පිතේයිද. ඒකලත්තා සම්පිතරාජ 10 9ක් දිරුවා සම්පිතේ නෑ. ඉතින් ගන්න ධනෙ ජීවිතේ නෑ. එදාට අපිට උනේ නැහැ. යෝදාවරක සංකේතාව දෙක දෙවුවා. දැන් ඉතින් ප්‍රාණඝාත බහුල වුණා. ලෝකයේ ප්‍රාණඝාත බහුල වීමෙන් අවුරුදු 80000ේ ආයත 40000කට බැහැ ගියා කියන එක දරුවා. මොනතරම් තාපරාදීද? ඒ කාලයේදී ඒ කාලයේදී නැවතත් ඒ වගේ පාපයක් ඇති වුණා. මොකක්ද? ඒනම් බල්කී කවුරු හරි වරදක් කියවම ඒන් රාජ්‍ය වල සැලෙන්නේ කරේ. මේ ශීලාංගක් කීමේ වාදයේ ගෝරීමෙන් අවුරුදු 40 ගාන 20000කට වැළැක්වේ. 20000 දේ කාර්යය තමයි මුසාවාදය ආරම්භයේ ගොරු කියනවා කියන්නේ. මුසාවාද කුසලේ ගෝරීම නිසා 20000 තිබුණු ආර්ථය 10000කට වැළැක්වේ. මේ දරුවන්ට මුලුගුණක්. වයන 10000ක් පරමාර්ථ කියන කාර්යයේදී මනුෂ්‍යයන්ගේ රූප විලාසයෙන් නිරස්කම් ඇති වුණා. එතෙක් මනුෂ්‍ය එකමා සමා රූපවන්තයි. සමනාත වාසයේ ගලවතේ සමහර දුර්වාක්‍යයි සමහර වර්ණවාක්‍යයි. දුර්වාක්‍යයෝ වර්ණවාක්‍යයේ ආකාර දෙවිතා කාමීච්ඡාචාර පාපයේ ලෝකේ කුණිනා. මේ පාපයේ බෞලවයෙන් මොහුගේ දරුවන්ට අවුරුදු 5000කට බැහැරගිය. ඒ කාලයේදී සංසාරාට සම්පා ප්‍රලාප කියන පාප කර්ම දෙක ගොවුණා. මේ සිද්ධෝනේ දෙනාක් වර්ෂයේද පරමාර්ථ බැහැරගිය උන්ගේ දරුවා. ඒ වාගේ නැවත අකුසල දෙකක් වුණා. අවිද්‍යා ව්‍යාපාද. අනුගේ දෙයට දැඩි ආශාව තරහව. මේ වගේ සාක්කර්ම දෙක නිසා පරිවාස දාහට බැහැ. මේ දෙකම ජනතාව සාමීපාක පිළිගත්තා නම් දස වාට 1000 කියන කාලයේදී ධනවත් කොමිටා දුතියදී. එයින් තෙක්දෝය අවුරුදු 500ද ඔවුන්ගේ දරුවන් ගාවට බැහැලා ගියා. සංකේත කියනවා නිසා අපට පහක් වුණා. නොසැලකීම, ක්‍රියාවට නොසැලකීම, ශ්‍රවණයට නොසැලකීම, බ්‍රාහ්මණයට නොසැලකීම 100යි. මේ අතුරුදාගෙන ඉඳලා දාගෙන ආපු පිළිවෙල. ඊළඟට කරුණාවක් ගන්නවට දේශනා කළා. අනාගතයේ දසවර්ෂයේ තාවත බහිනවා. පයරක්වත් වේලාවක් වෙනවා. පයරක් එක දිනෙක ඉතුරු වෙලා උදා කරන්න පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආනිවර්ණ සකබල ප්‍රඥා යටි අසංකේ දක්වා ලැබෙනවා. පයරක් කාලාන්තයෙන් පස්සේ දාගෙන කොට අතුරුදා පරිණාමය කියන කාලයේදී මුළුමහත් ජානුත්යේ තේරාවිදාන 84000ක් ඇති වෙනවා තේකලා කියන රාජධානිය ප්‍රදාන. තේකලා කියන රාජධානිය සම්බන්ධ සම්පිතිරාගේ කෙනෙක් පාර වෙනවා. මේ සම්පිතිරාගේ දිවාන් යාකර පුරෝහිත සුබ්‍රාහ්මණ කියන බ්‍රාහ්මණ පරිතුමාට බ්‍රාහ්මවතී කියන බ්‍රාහ්මණී කුමේට පුත්‍ර පරිතෙත්තේ මහබෝධතාණන් වහන්සේ උපදී. වයස අවුරුදු 70 ජීවිතේ වාසය කරා. පුතුමලා පුකන්න දවසේ බලන්න කුටියක් හදලා දුන්නා කිඹුරු දණ්ඩේ. හක්කේ කඩන්නේ. බඩ කොලේ විදිහට බඩ නිවලින් ආවරණය කරලා බඩ පැහැවලින් ආවරණය කරලා බඩ නිවලින් හදක් කුතුහක් දෙයක නැත්තක් හදලා උන්වහන්සේක් වස්තුවකවල උපස්ථාන. මේ වාගේ වාර තුනක් ඉඳලා උසර දෙන්නේ මේ දෙන්නම දෙව්ලොව උපන්න ඉවලෝක හයේම මේ මේ තේරතපාල සතුන් ගෙමින් ඉන්න අතර පුත්‍ර දේවතාවක් මහා පනාදනන් සක්මේ සක්විතරගේ කෙනෙකු උපන්නා දීර්ඝවස පාය. අසංකේ දවස පාය. එතුමාට 25 තුන් ගර්භය සතුනා මාළිගාවක සාධි කරගත්. එතුමායන දෙව්ලෝ ගිහිල්ලා අපේ බුදු සසුන කාලයේ පක්ෂිය ළඟේ බාග්‍ය ජීවනයේ සිට පුත්‍රයෙකු යෙබද තරුණ වයසේ බුදුබණ අහලා සෞඛ්‍ය සත්‍යතාව රාත්‍රී සැරිදුනා. මේ සිස්තෝ ජීවරාජයා තාම දෙව්ලොවේ ඉන්නවා. සරකාර දීපුත්‍රයාලා. එතුමා තමයි සංකලනසක් පිට රජලෙන්නේ. අනාගතයේ එතුමාට අර 25 දොන සතුරා මාළිගාව ලැබෙනවා. එනිසා ලෝක ධාතේ යන්තා කුතුරු පතේ කුතුරු රාතන් වහන්සේ ආර්යයන් වහන්සේලා පහළොත් ඒ සෑම දිනම සමාන සමාන තීතර කර ගැනීම වශයෙන් දාන ආදී කුසල් කර ගැනීමේ පෙරම සිටිය නිසා ඒ උත්තරීතර ලෞකික ලෝකෝත්තර සම්පත්තියේ සපත් වුණා. අනාගතයේ දේවයි වර්තමානයේ දේවයි කියන එක තෝරලා අන්තිමට මේක දේශනා කළා. මානෙ නමේ තාවතයෝ ආවිතෙන් වැඩෙන්න තෝනේ. වාතෙන් වැඩි ගමන් කොල පැමිණෙව්වා. අනාගතේ බලාපොරොත්තු බුදුරජාණන්ගේ දන ධනදායක කර්මයේ ස්වාසුදාසත් දහම් කද දේශනා කළා. සමන් වහන්සේ අනුපාදිතේත නිර්වාණයෙන් තේරුම් ගනියා. රාජේන රහතන් වහන්සේලා තේරුම් ගනියා. සාතෝ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙත් ජනතාව කර්මාරූපෝ කල්ලෝ කිය. යාරක්කාර රාජධාන යන්පුණු මාර්ගාසයන් නැත්තාල දේතුණා. මේ වාගේ ඉතේ හේතනක තෑම සංස්කාර කර්ම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන තියෙන දෙයෙන් දෙකෙන් දුකයි. කලසේ නොපවත්නා බැවින් අනාත්මයි. සේනාකනේ තියා සම්මේ සාස්කාර ධර්ම දුක්ඛ සත්‍යයි. දුක පොදවල කෘෂ්ණාව සමුදය සත්‍යයි. දුක සමුදයන්ගේ සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිරත සමිනීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මාර්ග සත්‍යයි. බුදුබණේ බුදුමහරහතන් වහන්සේලා පිරූ කාර්යයේ දෙලෙන් මේ ආර්ය සත්‍ය අතරා නිවාසාස්ත නිවනේ සැලකී වදාළ සියලු බුදු ප්‍රමේ බුදු මහරහත් ධර්මාන ශාස්නාව පැවැත්වූයේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.